මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. කවුරුත් ආදි වස්මක ශීලයේ සමාදන් වෙන নমස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ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 ආදර්ශය නැති තැන අවවාදයේ සාර්ථක බව අඩු වෙනවා වගේම අවවාද කරන්න නින්දාවට ලක් වෙන බවත් බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ කාරණේ හිලිවෙන ගාථාවකුත් නිදාන කතාවකුත් තමයි අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ කාලේ හිටියා උපනන්ද සක්‍යපුත්ත කියලා භික්ෂුන් වහන්සේ නමක්. සක්‍යපුත්ත කියලා කියන්නේ ශාක්‍ය කුලයෙන් අනික්මලා පැවිදි වෙච්ච කෙනෙක්. මේ උපනන්ද සක්‍යපුත්ත හාමුදුරුවෝ ධර්ම දේශනාවේ බොහොම දක්ෂයි. බොහෝ විට අල්පේච්ඡතාව කියලා කියන ගුණාංගය ගැන අල්පේච්ඡතාව කියලා කියන්නේ අඩු ආසාවක් නැති බව. ඒක වටිනා ගුණයක්. ඒ ගැන දක්ෂ විදියට ධර්ම දේශනා පවත්වනවා. ඒ දේශනා අහලා සංඝයා වහන්සේලා දුතංගාදී උග්‍ර ප්‍රතිපatti රකිමින් Tamange සිවුරු අර හාමුදුරන්ට පූජා කරාම ඒ හාමුදුරෝ ඒ ඔක්කොම පිරිකර එකතු කරගන්න. ඊළඟට මේ එක ගමනක් මේ උපනන්ද සක්‍යපුත්ත හාමුදුරෝ ඒ කිට්ටුව ජනපදයකට වැඩම කළා. ඒතර විහාරයකට වැඩියාම ඒ විහාරේ පොඩි හාමුදුරුවරු බණ අහන්න කැමැත්ත නිසා ආරාධනා කළා ස්වාමින් වහන්සේ මෙහි ආද වස්වසන් මේ සැරේ වස්වසන්න කියලා. වස් කාලේ නම් වෙනකොටයි මේ වැඩි. ඉතින් මේ මේ හාමුදුරුවෝ ඇහුවා වස් කාලෙන් පස්සේ මෙහි ඔය වස්සාවාසික සිවුරු හැටියට මොනවද ලැබෙන්නේ කියලා. එක වස්ත්‍රයක් විතරයි කිය. එක වස්ත්‍රයක් ලැබෙනවා කිය. ඉතින් මේ උපනන්ද සත්‍යපුත්ත හාමුදුරුවෝ එතන තමන්ගේ පාවහන් යුගල පාවහන් සංගල තියලා හරියට එන අදහස තියෙනා වගේ එහෙම පෙන්눔 කරන්න ඊළඟට වෙන විහාරයකට වැඩියා. එතෙන්දී ඇහුවා කොහොමද මේ වස් කාලෙන් පස්සේ මොනවද ලැබෙන්නේ? සිවුරු දෙකක් ලැබෙනවා කිව්වා. එතන හැරමිටිය තිබුවා. තබලා වෙන විහාරයකට ගියා. එතන ඇහුවා කොහොමද වස් කාලෙන් පස්සේ මොනවද වස්සාවාසික හැටියට මේ සංඝයා වහන්සේලාට බෙදන්නේ? සිවුරු තුනක් ලැබෙනවා කිව්වා. එතන තමන්ගේ පැම් භාජනය කිව්වා. හතරවෙනි විහාරයකට ගිහිල්ලා ආවම එතන බලනකොට වස් කාලේ පස්සේ සිවුරු හතරක් වස්ත්‍ර හතරක් ලැබෙනවා. හොඳයි කියලා ඊළාට එතන වස් වසලා ඒ සංඝයා වහන්සේලාට ගිහියන්ට හොඳට ධර්ම දේශනා කළා. ඒ අය බොහොම පිරිකර පූජා කළ මේ හාමුදුරන්ට. ඒ මදියට මේ හාමුදුර අර කලින් පන්සල් තුනටත් විහාර තුනටත් පණිවිඩය ඇරියා. මම මේ වස් කාලේ එන බලාපොරොත්තු වෙන් ඇතුවයි ඒවා කිව්වේ. ඒක නිසා මට අයිති ඒ වස්සාවාසික සිවුරු කියලා ඒ පිරිකරක් දෙන්නව ගත්තා. එහෙම එකතු කරගෙන කරත්තයක ඕ අරගෙන වඩිනවා. මේ උපනන්ද සක්විත හාමුදුරුවෝ. පිරිකර එකතු කරගෙන වඩින අතරේ අතරමඟ තරුණ වික්ෂුන් වහන්සේලා දෙනවා. Tamanට ලැබුණු වස්ත්‍ර දෙකකුත් හම්බිලියක් කියලා කියන වටිනා හම්බිලියකුත් බෙදා ගන්න බැරුව වාද කර කර ඉන්නවා. ඔබ වහන්සේ ගන්න සිවුරු දෙක මට කම්බිලිය කිය කිය හොම ඉන්න අතරේ මේ තෙරුන් වහන්සේ වටන දැකලා ස්වාමීන් අපට මෙන්න මේ අපේ ආරවුල මේ වාදි බේරලා දෙන්න කිව්වහම මේ සක්කේ උගලන් දහම් දුර කියන නෑ ওই කාණ්ඩෙම ඔක බේර ගන්න කියලා. නෑ නෑ අපට අමාරුයි ඔබ වහන්සේ මේක විසඳන්න කිව්වා. එහෙනම් මං කියන වචනේ හිටිනවද? මං කියන එක පිළිගන්නවද? හොඳයි කිව්වට පස්සේ උපනන්ද සත්‍යපුත් හාමුදුරුවෝ අර දෙනමට වස්ත්‍ර දෙක දීලා වටිනා අම්බිලිය ධර්ම දේශනා කරන මටයි මේක ගැලපෙන්නේ කියලා ඒකත් අරගෙන ඇඩියා. ඉතින් මේ කාරණේ අර භික්ෂුන් ධර්ම භික්ෂුන් වහන්සේලා දෙනම බුදුරජාන් වහන්සේට පැමිණිලි කරාම ඒක ආශ්‍රයෙන් බුදුරජාන් වහන්සේ උපහාසාත්මක ධර්ම දේශනාවක් පවත්වලා මේ උපනන්ද භික්ෂුවට නිඳා කරමින් මෙන්න මේ මත් මාතු කළ ගාථාව වදාලා අත්තාන මේව පඨමං පතිරූපී නිවේශයේ අතඤ්ඤ මනුසාසෙය්‍ය නකිලිසෙය්‍ය පඬිතෝ පළමුව තමා තමාම සුදුසු ප්‍රතිපත්තියේ පිටුවා ගන්නේය. ඉන්පසුව අනිකාට අනුශාසනා කරන්නේය. එසේ කිරීමෙන් නුවණැත්තා අනුන්ගේ නිന്ദා ලැබීම් වශයෙන් කිලිටි වීමට පත්නවන්නේ කියන එකයි අදහස. මේ පොඩි ගාථාවේ අදහස. ඉතින් මේ එයින් අපිට පේනවා මේ උපනන්ද ශක්‍යපුත් හාමුදුරුව දුන්නේ බොහොම නරක ආදර්ශයක්. බුද්ධ කාලයේ වැඩි වශයෙන්ම මේ ධර්ම කතාවල සඳහන් වෙන්නේ අසංඝයා වහන්සේලා ඒ වස් කාලේ කිට්ටු වෙනකොට බුදුරජාන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන අරහත්ත්වයට දක්වාම ඈත පිටිසර ස්ථානයක තැනක් සොයමින් වඩිනවා. තැනක් සොයන බවවත් කියන්නේ නැහැ. ඉතින් යම්කිසි සදහවත් උපාසිකාවක් හෝ උපාසකයෙක් උභවහන්සේලා කොහෙද වඩින්නේ කියලා එහෙම දානමාන දීලා ඇහුවාම අපි මේ සප්පායතනක් සුදුසු තැනක් සොයමින් යනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඒ අය ඒකට ස්වාමින්වහන්සේලා මේ පස් කාලේ මෙහි වැඩවසන්න අපි උපස්ථාන කරන්නම් කියලා එහෙම ආරාධනා කළා. ඒ විදිහට තමයි ඉතින් අර සංඝයා වහන්සේලාත් බොහොම ආදර්ශමත් අංගමි ඒ තුන් මාසය උග්‍ර දුතංගාදී ප්‍රතිපatti රකිමින් දැඩිව භාවනා කළා. රහත් වෙලා අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශංසාව ලබා ගත්තා. අන්න ඒකයි සාමාන්‍ය යෙන් අසංගයා වහන්සේලාගේ ප්‍රතිපත්තිය හැටියට තිබුණා. නමුත් මේ උපනන්ද භික්ෂුව වෙන විදිහේ ආදර්ශයක් දුන්නේ. විහාරෙන් විහාරයට ගියා වැඩියෙන් පිරිකර ලැබෙන තැන සොයන්නේ. ගිහිල්ලා වැඩියෙන්ම සිවුරු ලැබෙන තැන සොයාගෙන එතන වස්වසලා අනියම් ආකාරයෙන් නුසුදුසු ආකාරයෙන් වංක විදියට අනිත් තැන්වලුත් පිරිකර ලබාගෙන ඒ මදිවට අර පොඩි හාමුදුරුවෝ දෙන්නගේ හම්බිලියත් අරගෙන ওই විදිහට බුදුරජාන් වහන්සේගෙන් නින්දාව ලබාගත්. ඔන්න ඔය ප්‍රතිපත්ති දෙකේ වෙනස පේනවා. ඉතින් මේ දෙකේ වෙනස අපිට සලකා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් පවත්වලා තියෙන වටිනා දේශනාවක්. ධම්ම දායාදා භික්ඛවේ භවතමා ආමිස දායාදා කියලා. මහණෙනි මගේ ධර්මයට දායාද කරුවන් වන්න. ආමිසයට දායාද කරුවන් නොවන්න කියලා. ආමිසය කියලා කියන්නේ ඔය සිවුරු පිරිකර ආදී මේ ද්‍රව්‍ය. ආමිෂ කියන එකේ සාමාන්‍ය තේරුම හැම මාළුව අල්ලන්නක් දාන්නේ. ඒකනේ ඒ වගේ දෙයක් තමයි ඔය පිරිකරාදී අන්න අර වගේ ලෝභ වීජ පුද්ගලයාට. ඉතින් ඒකත් වඩා අර ගාථාවේ කියන ආකාරයට මේ උපනන්ද භික්ෂුන් වහන්සේගේ බණවල වැඩි කියන්නේ අල්පේච්ඡතාව ගැන. නමුත් අර සංඝයා වහන්සේලා උග්‍ර ප්‍රතිපත්ති රකින්නේ පිරිකර අතහරිනකොට ඒ ඔක්කොම එකතු කරගන්න. ඉතින් ওই විදිහට කරත්ත පුරවාගෙන පිරිකර එකතු කරමින් යන හාමුදුර කෙනෙක් බායි පේන්නේ. ඒ ආමිෂ කරු. අනිතන තියෙන්නේ ආමිෂ දායාදය. බුදුරජාණන් වහන්සේගේ ලබාගත් කෙනෙක්. එක සිද්ධියක් නෙමෙයි සිද්ධි රාශියක් තියෙනවා මේ උපනන්ද භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන්. බුද්ධ කාලයේ හිටි හොඳ හාමුදුරුවන්ගේ චරිතත් සටහන් වෙනවා නරක හාමුදුරුවන්ගේ චරිතත් සටහන් වෙනවා. ওই දෙකෙන් වැඩිය මේ කාලේ අනුගමනය කරන්නේ මොකද්ද කියන එක ටිකක් සැකසහිතයි. ඉතින් මේ කොහොම නමුත් මේ උපනන්ද හාමුදුරන්ගේ තවත් ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා ආදර්ශයට ගන්න නෙවෙයි මේ අර ඒ චරිත මේකට අදාළ නිසා කියනවා මිසක් තවත් ඒ විදි සිද්ධියක් සඳහන් වෙන විනය පිටකයේ එක අවස්ථාවක් මේ උපනන්ද පෙරුන් වහන්සේ පසේනදී කොසල් රජුරුවන්ගේ වස් ආරාධනා පිළිඅරගෙන ඒ යම්කිසි විහාරයක වස් වසන්නයේ ආරාධනා පිළිගත්තේ එහෙම නැත්නම් පොරොන්දු වුණේ පොරොන්දු වෙලා ඒ විහාරයට යන අතරමඟදී වෙන විහාර දෙකකට න්යාම දැනගන්න ලැබුණා එතන වැඩියෙන් සිවුරු ලැබෙන බව. ඊළඟට ඒ විහාර දෙකේ වස් වැසුවේ. මේක දැනගෙන පසේනදී කොසල් රජුරෝ බොහොම හිත නරක කරගෙන විචනයක් කළා තාක්‍ය පුත්‍රය ශ්‍රමණයන් වහන්සේලා මේ විදිය වැඩ කරනවාද පොරොන්දු කඩන අය භාග්‍යතුන් වහන්සේ බොරු කීමෙහි ආදීනව මේ තරම් ප්‍රකාශ කරලා තියෙද්දි මේ වගේ වැඩක් කරනවාද කියලා අවක සංඝයා වහන්සේලා අවිල බුදුරජාන් වහන්සේට පැමිණි කරා බුදුරජාන් වහන්සේ අර උපනන්ද භික්ෂුන් වහන්සේ ගෙන්නවල මෝඝ පුරිස කියලා හිස් පුරුෂයා කියලා නිග්‍රහ කරලා ශික්ෂාපදයකට පැවරුවා. තවත් ඒ විදිහේ සිද්ධියක් සඳහන් වෙනවා. ඒක ඊටත් වඩා තරම හාස්‍යජනක වගේ දෙයක් බැලුවාම මේ උපනන්ද භික්ෂුන් වහන්සේ අර කලින් කිව්වා වගේ බොහොම දක්ෂ විදිහට ධර්ම දේශනා කරන නිසා එක්තරා සිටු පුත්‍රයෙක් වරක් ඇවිල්ලා මේ හාමුදුරන්ගෙන් බණ අහලා පැහැදිලා පැවරුවා. ස්වාමින් වහන්සේ අප වගේ කට්ටියට පුළුවන් ඕනම දෙයක් සපයන්න ඔබ වහන්සේගේ ඒ සිව්පසයට අදාළ ඕන දෙයක් කියන්න කිව්වා. එතකොට මේ උපනන්ද හාමුදුරුවෝ කියනවා හොඳයි එහෙම දෙන්න කැමති නම් මට ඔන්න ඔය උතුරු සළුව දෙන්නේ කිව්වා. එතකොට මේ සිටු පුත්‍රයා ඇඳගෙන ඉන්න එක ඒ ළඟට මේ පෙරවාගෙන ඉන්න උතුරු සළුවා ඉල්ලන. එතකොට කිව්වා මේ සිටු පුත්‍රයා මේ අපි මේ සමාධිය පිළිගත්තු අය අපිට මොකද්ද වගේ මේ ඒක වස්ත්‍රයකින් යාම ඒක අපට මදිකමක් ඒක නිසා ස්වාමීන් වහන්සේ ටිකක් ඉවසන්න මම ගෙදර ගිහිල්ලා මේ වගේ එකක් හරි මීටත් වැඩිය වටින එකක් හරි එවන්නම් කියලා නෑ බේරෙන්න බෑ උපනන්ද වික්ෂණ වහන්සේ දෙවෙනි වරටත් ඉල්ලුවා දෙවෙනි වරටත් අර සිටු පුත්‍රයා කිව්වා අනේ මට ටිකක් අමාරුයි එහෙම පාරේ යන්න ඒ විදිහට ඒත් හරි වෙන තුන්වෙනි සැරේටත් අර දේම උපනන්ද භික්ෂුන් වහන්සේ කිව්වා. කිව්වහම මේ සිටු පුත්‍රයා බේරෙන ඊට පස්සේ කියනවා ඒක ඒ වරටත් සිටු පුත්‍රයා අර කාරණේ කිව්වහම එහෙනම් මේ නොදෙන්න ලෑස්ති වෙලා මොකටද පවරන්නේ කියලා ඔන්න නිග්‍රහ කළා. හිඳරිම තැන අර පීඩාව යොස ගන්න බැරුව අර සිටු පුත්‍රයා ඔන්න උතුරු සළුව පූජා කර අර උපනන්ද භික්ෂුන් වහන්සේ. ඉතින් ඊළාට පාරේ යනකොට මිනිස්සු අහනවා මොකද මේ ඔබතුමා මේ අද එක වස්ත්‍රයකින් ඉතින් ඔන්න කතන්දරේ කිව්වා. ඊළඟට මිනිස්සු ඕක ගැන ඊළඟට විවේචන පටන් ගත්තා. ශාක්‍ය පුත්‍රයා ශ්‍රමණයන් දැඩි ආසාවක් නැති අය, තිය අල්පේච්ඡතාවක් නැහැ ඒගොල්ලෝ අතර. මේ විදිය වැඩ කරනවා. කියලා ওই කතාව ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයිත් අර උපනන්ද භික්ෂුන් වහන්සේ ගෙන්නවල මෝග පුරුෂ කියලා හොඳටම නිග්‍රහ කරලා ශික්ෂාපදෙකුත් පැනෙවුවා. ඒ ওই විදිහේ සිද්ධි ගණනාවක් සිව්පසේ හා අදාළව උපනන්ද භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ කළු පැත්ත. ඊළඟට අනිත් පැත්තට වටිනා ආදර්ශ අනිත් පැත්තට ඒව තමයි අපි දැන් ඇත්ත වශයෙන් හිතන්න තියෙන්නේ වඩා අගය කරන්න තියෙන්නේ කවුරුත් දන්නවා බුදුරජාන් වහන්සේගේ උපස්ථායක ආනන්ද මහා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කොටින්ම කියත උපස්ථායක තනතුර පවා බුදුරජාන් වහන්සේගෙන් ලබා ගත්තේ එක්තරා පොරොන්දුවක් ඇති. භාග්‍යවතුන් වහන්සේගෙන් මට සිවුරු එපා. සිවුරු නොදෙනව නම් ඒ මම මේ උපස්ථාන කරනවා කියලා. වෙන කෙනෙක් නම් ඒවා බලාපොරොත්තු වෙන උපස්ථාන කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කොයිතරම් ආදර්ශයක්ද කියොත් ඒක ඒවත් ප්‍රතික්ෂේප කළා. ඊළඟට මේ කියන සිද්ධිය සිද්ධ වුණේ ඇත්ත වශයෙන් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ. බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ ආදාහන කටයුතු ඒවා අවසන් වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක්තරා විනය කර්මයක් කිරීම සඳහා ඒ විස්තර මෙතෙන්ට අවශ්‍ය නැහැ. කොසඹ ඇනුවරට වැඩම කළා. පිරිසල සංඝ පිරිසකුත් එක්ක වැඩම කරලා ඒ උදේනි රජුරුවන්ගේ උයන කිට්ටුව ගසක් මුල වැඩහුණා. මේ වෙලාව වෙනකොට උදේනි රජුරුවෝ ඒ තමන්ගේ අන්තක්පුර ස්ත්‍රීන් එක උයනේ ගත කරනවා. ඒ අන්තක්පුර ස්ත්‍රීන්ට අහන්න ලැබුණා ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා තියෙන බව. ඉතින් බොහොම කවුරුත් මේ මව්පක්ෂයේ විශේෂ ලැබියාවක් තිබුණා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වික්ෂුණී ශාසනය ඇති කර නිසා ඉතින් කිව්වේ මේ අපේ ආචාර්යයන් වහන්සේ ඇවිත් ඉන්නවා කියලා රජුරුවන්ගෙන් අවසර ලබා ගත්තා ගිහිල්ලා බණ අහන්න. ඉතින් ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඒ බණ ඇහුවට පස්සේ බොහොම පැහැදිලා අන්තිමට උතුරු සලු 500ක් ඒ අන්තක්පුර ස්ත්‍රීන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට පූජා කළා. ඊළඟට රජුරුව ළඟට ආවට පස්සේ මේ අන්තක්පුර ස්ත්‍රීන්ගෙන් අහනවා රජතුමා කොහොමද ආනන්ද හාමුදුරුව හම්බෙන්න ගියාද? එසේ කිව්වහම එසේ මහරජ කිව්වහම බණ ඇහුවාද? ඊළඟට මොනවත් පූජා කරේ එහෙම නැද්ද? අපි උතුරු සල් 500ක් පූජා කරා. එතකොට මේ රජුලෝ කල්පනා කරනවා මේ ආනන්ද හාමුදුර මොනව කරන්නද මෙච්චර සිවුරු ගොඩක්? මෙරදි වෙන දාමක් පටන් ගන්නවද? රෙදි කඩයක් අරින්නද? කියලා මේ විදිහට රෙදි සාප්පුවක් අරින්නද කියලා මේ විදිහට රජුරෝ බොහොම විවේචනාත්මක විදිහේ හිතවිල්ලක් ඇති කරගෙන ඔන්න ආනන්ද හැමතුරු හම් වෙන්න ගියා. ගිහිල්ලා අහනවා මේ ස්වාමීන් වහන්සේ හම් වෙන්න අපේ අන්තක්පුර පිරිසාවද එහෙම අර විදිහට අහලා එසේ කිව්වට පස්සේ මොනවත් මොකවත් පූජා කළාද? සිවුරු 500ක් පූජා කරයි. ස්වාමීනි ඔය සිවුරු 500 මොකක්ද කරන්නේ ඔච්චර සිවුරු වලින්? එතකොට කිව්වා අපි යම් සංඝයා වහන්සේලාගේ සිවුරු දුර්වල නම් ඒ සංඝයා වහන්සේලා හා බෙදා ගන්නවා මේ සිවුරු ටික. එතකොට රජුරු අහන හොඳයි ඒ හාමුදුරුවන්ගේ පරණ සිවුරු වලට එතකොට මොකද කරන්නේ? ඒවා අපි ඇඳ ඇතිරිලි වශයෙන් පාවිච්චි කරනවා. ඇතිරිලි වශයෙන්. එතකොට අර පරණ ඇතිරිලිට මොකද කරන්නේ? අපි ඒවා ඒ කොට උර ඒ වගේ ඒ විදිහේ දේවල්ට උර හැටියට පාවිච්චි කරනවා. ඒ පරණ කොට උර එහෙම එතකොට ඒවට මොකද කරන්නේ? ඒවා බුමුතුරුණු බිම එළන අතුරන දේවල් හැටියට පාවිච්චි කරනවා. එතකොට පරණ බුමුතුරුණු වලට මොකද කරන්නේ? අපි ඒවා පාවිසි හැටියට පාවිච්චි කරනවා. ඒ පරණ පාවිච්චි කරට මොකද කරන්නේ? ඒවා අපි දූලි පිස දාන රෙදි කඩවල් හැටියට පාවිච්චි. ඒකට ඒ පරණ අපි දැන් පාන් කඩ කියලා කියන්නේ පරණ ඒ රෙදි කඩ ඒවට ඒවට මොකද කරන්නේ? ඒවා අපි මැටි එක අනලා දැන් මේ කාලේ ඔය වරිච්චි ගෙවල් වල ගොම පිරිබඩ ගන්නවා කියලා තියෙනවනේ ඒ කාලේ ඒ වගේ මැටි එක අනලා පිරිබඩ ගන්නවා ඒ කියන්නේ අර බදාම වගේ ආලේප කරන්න ගන්න. ඉතින් රජුරෝ බොහොම සතුටු වෙලා මේ ශාක්‍ය පුත්‍රයා ශ්‍රමණයන් කිසි දෙයක් අපතේ යවන්නේ හැම දෙයක්ම නියම ප්‍රයෝජනෙ ගන්නවා කියලා බොහොම පැහැදිලා අල්පේච්චයි කියන එකත් ගබඩා කරන්නේ නැහැ කියලා එම් පැහැදිලා අර ආනන්ද සායනහද තවත් සිවුරු 500ක් වුණා. ඔන්න ආදර්ශවත් කතාවක්. ඒ ආනන්ද චරිතය. ඉතින් ඒ වගේම ඊටත් වඩා මේ ශාසනයේ උත්කෘෂ්ඨ මාර්ගර්ශය අල්පේච්ඡතාදී ගුණාංග සම්බන්ධයෙන් ලැබුණේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කොයිතරම්ද කියතොත් උන්වහන්සේ ගුණස්කන්ධය බුදුරජාණන් වහන්සේ බොහොම අවස්ථාවලල මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රශංසා කරලා අන්තිමේදී කියනවා සමහරලාට ආරාධනා කරනවා මේ විචුන්ට ධර්මය දේශනා කරන කාශ්‍යප අනිත් අයට අවවාද කරනවා නම් එක්කෝ ඔබ එක්කෝ මම අපි දෙන්න විතරයි සුදුසු කියලා. ඒ තරමට පුදුම විදියට භාග්‍යතුන් වහන්සේගේ සිවුර පවා මාරු කරගත්ත මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව. එතකොට ඒ එක් අවස්ථාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ තුල තියෙන සන්තුෂ්ඨිතා ගුණය, අල්පේච්ඡ ගුණය. මේ අල්පේච්ඡ ගුණය කියලා කියන්නේ ආසාවන් අඩු බව. අපි දන්නවා සංඝයා වහන්සේලා කියන්නේ ඒ ගිහි සැපත්තට හැරලා පැවිදි වෙලා නිවන් බලාපොරොත්තුෙන් ගිහි පින්වතුන්ගෙන් ලැබෙන සිව්පසයෙන් යැපෙන අය. එතකොට උන්වහන්සේලාගේ යුතුයකමක් හැටියටත් දක්වලා තියෙන සමාජික යුතුයකමක් හැටියටත් අල්පේච්ඡතාව අඩු ආසාවක් නැති බව. එපමණක් නෙවෙයි උන්වහන්සේලාගේ ප්‍රතිපත්ති රැකීමට ආසාවන් අඩු කර ගැනීම, තණ්හාව නැති කර ගැනීමට අර මේ අල්පේච්ඡ ප්‍රතිපදාව උපකාර වෙනවා. එපමණක් නෙවෙයි ලද දෙයින් සතුටු වීමේ ගුණය. මෙන්න මේ කාරණා ගැන විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ මහාකාශ මහරහතන් වහන්සේ හුවා දැක්වුවා ඉදිරිපත් කළ සංඝයාට පෙන්වුවා මෙන්න මේ වගේ වටිනා ගුණ තියෙනවා මේ මහාකාශක තුල කියලා. ඉතින් ඒක අවස්ථාවක් කියනවා සංඝයා වහන්සේට ප්‍රකාශ කරනවා මේ මහාකාශ්‍යප මෙන්න මේ වගේ කෙනෙක් ලැබෙන රළු හෝ සිනිඳු හෝ කවරනම් සිවුරකින් සෑයීමකටපත් වෙනවා. සන්තුෂ්ටි ගුණතාවුණයයි කියන්නේ. සතුට වෙන ලද දෙයින් සතුට වෙන. හොඳ සිවුරම තෝර තෝර යන්නේ නැහැ. ලැබෙන රළු හෝ සිරිඳු හෝ සිවුරකින් සතුට වීමේ ගුණය මහා කාශ්‍යප තුල තියෙනවා. ඒ වගේම මහා කාශ්‍යප ඒ ඒ ගුණය ගැන වර්ණනා කරන අනිත් අයටත් වර්ණනා කරන. ඒ කියන්නේ තමා තුළ තියෙන ගුණයයි ඒ වර්ණනා කරන්නේ. මේක වටිනා ගුණයක්. ඒකේ ආනිසංස දුටුවා. ඒක නිසා අනිත් අයටත් ඒක දැන් මේ කාලේ කියන්නේ රෙකම දාරු කරනවා කියලා අන්න ඒ වගේ තියා හිටියා මේකේ ಗುಣ. මේ වගේ ආනිසංශ තියෙනවා කියලා. එපමණක් නෙවෙයි ඒ ඊළඟ තුන්වෙනි කාරණේ හැටියට දක්වනවා Tamanට සිවුරු නොලැබෙනකොට ඒයින් පීඩාවටපත් වෙන්නේ නැහැ. හිත නරක කරගන්නේ නැහැ. ඒක තවත් ගුණයක්. ඒ වගේම සිවුරු ලබා ගැනීමට නුසුදුසු ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ අර උපනන්ද භික්ෂුව වගේ. නුසුදුසු ක්‍රියාමාර්ග මිත්‍යා ආදීව කියලා කියන්නේ වැරදි ජීවිකා ක්‍රම වලට බහින්නේ නැහැ සිවුරු අඩු නැති වෙනකොට. ඊළඟට සිවුරු ලැබුණට පස්සෙත් ඒ පිළිබඳ ගිජු බවක් නැතිව, දැඩි ඇල්මක් නැතිව, නිවන් අදහසින් යුක්තව මේම ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ විදිහට පාවිච්චි කරනවා කියලා ඔන්න අන්නර සිවුරු පිළිබඳව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගුණස්කන්ධයේ එතෙම අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳවම තවත් අවස්ථාවක දක්වනවා ඒ කාරණයක් ඉතාමත්ම වැදගත් මේ යුගයට. දැන් ධර්ම දේශනාව කියන එකේ දෙපැත්තක් දක්වනවා. පිරිසිදු ධර්ම දේශනාවත් අපිරිසිදු ධර්ම දේශනාවත් කියලා දෙකක්. පිරිසිදු ධර්ම දේශනාව කියන එක බුදු පියාණන් වහන්සේ තෙන්දී විග්‍රහ කරන්නේ විස්තර කරන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදර්ශ කරගෙනම යම් භික්ෂුන් වහන්සේ නමක් ඒ ධර්මයේ අසන අයට ධර්මයේ දේශනා කරන්නේ ඉස්ලාම් කියනවා අපිරිසිදු ධර්ම දේශනාව. අපිරිසිදු ධර්ම දේශනාව කියන එක පෙන්වුම් කරන්නේ මෙහෙමයි. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පිරිසකට බණ කියනකොට හිතනවා මේ පිරිස හොඳට බණ අහලා ඉවර වෙලා එයින් පැහැදිලා මට ඒ පැහැදීමට අනුකූලව යම් යම් පිරිකර ආදී පූජා කරාවා. ඒ තමන්ගේ ප්‍රසාදය ප්‍රකාශ කිරීම වශයෙන් මට යම් යම් දේ පූජා කරා කියලා ආත්මార్థකාමී අදහසකින් ධර්ම දේශනා කරනවා. අන්න ඒක අපරිසුදු ධර්ම දේශනාව හැටියට දක්වනවා. පිරිසිදු ධර්ම දේශනාව දක්වන්නේ මෙහෙමයි. යම් කිසි සංඝයා වහන්සේ නමක් ඒ පිරිසට ධර්ම දේශනා කරන්න කලින් හිතනවා මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි, සංදික්ඛිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන ඔන්න විදිහේ ಗುಣ සමුදායක් තියෙන ධර්මයක්. මේක මෙලොවම අධ්‍යක්ෂිය හැකි, කලනවා විපාක මේ ප්‍රතිඵල ලබාගත හැකි. ඒව බලව කියලා කියන ගුණය ඇති. එකින් එකට කියන යාමේ ශක්තිය ඇති, ඉදිරියට කියන යාමේ ශක්තිය ඇති. නුවණැත්තන් විසින් තම තමන්ට ප්‍රත්‍යක්ෂ කරගත හැකි විදිහේ ධර්මයක් කියලා ඒ ධර්මයේ වටිනා ගුණය ගැන හිතලා මේ ආය ධර්මය අහලා හොඳට තේරුම් ගනිත්වා තේරුම් අරගෙන ඒ ප්‍රතිපත්තියට නැඹුරුවත්වා ක්‍රියා කරලා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගනිත්වා කියලා ඒ විදිහට කරුණාවෙන් යුක්තව දයාවෙන් යුක්ත වුන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව ධර්මයේ දේශනා කරනවා. අන්න ඒ පිරිසිදු ධර්ම දේශනාව. එතකොට අර උපනන්ද භික්ෂුව කරේ අපිරිසිදු ධර්ම දේශනාවක්. මහා කාශ්‍යපාදී ස්වාමීන් වහන්සේලා කරේ පිරිසිදු ධර්ම දේශනාව. ඒ එපමණකින් මේ කාරණයක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ওই විදිහේ ඒ සිද්ධි ආශ්‍රයෙන් අපි හිතා ගන්න ඕනේ මේ ශාසනය පවතින්නේ ශාසනය පැවතීමට ඇත්ත වශයෙන්ම ඒ ධර්ම දේශනාව කියන එක අවශ්‍යයි. දැන් මේ පවත්වන්නේ ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාවේ සද්දේ මදි නිසා ටික වෙලාවක් අපට සද්දේ වැඩි කරගන්න මේ යන්ත්‍රය හරි ගස්ස ගන්න ගනුත් ඉන්න සිද්ධ වුණා. නමුත් ඇත්ත වශයෙන් අපි මේ කාලීන අවශ්‍යතාවන් අනුව එහෙම කරාට මොකද? නියම ධර්ම දේශනාව නම් නිහඬ බණ. නිහඬ බණ. මොකක්ද මේ නිහඬ බණ කියන්නේ? අපි ඒක දැන් තේරුම් කරන්න බලමු. නිවන බණ කියලා කියන්නේ චරිතාදර්ශය. චරිතාදර්ශය. අන්න කොටිම කියද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන් ගුණවන්තයෙක් කියලා කිය කිය කියේ නෑ බුදු පියාණන් වහන්සේ මේ පැත්තට ඇඟිල්ල දික් කළ පෙන්වන්න බලන්න කියලා. ඒ අන්න නිහඬ බණ නිසා. එතකොට මේ සමාජයට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ නිහඬ බණ. ඔය හඬ නැගෙන බණ වලට තමයි හුඟක් අය ඇදෙන්නේ. ඒක ස්වාභාවික දෙයක්. නමුත් මේ හඬ සමහර විට බොල් හඬක් වෙනවා. ඒක අර ප්‍රතිපත්තියත් එක්ක යන්නේ නැත්නම්. ඒකයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ තමා යම්කිසි ප්‍රතිපත්තියක පිහිටුවාගෙනයි අනිත් අයට අවවාද කරන්න ඕනේ. එහෙම නැත්නම් අර කිලිටි වෙනවා කිව්වේ එක පැත්තකින් ඒ නින්දා ලැබීම වශයෙන්. තවත් පැත්තකින් කිලිටි වෙනවා. දැන් කාලයකටත් නොයෙකුත් නිදර්ශන තියෙනවා. ඇතම් කෙනෙක් ඒ ප්‍රකාශ කරන ධර්මය අනුව තමන්ගේ ජීවිතය පැවැත්වෙන්නේ නැති නිසා ධර්මයේ විකෘත කරනවා. ඒක දැන් බහුලව සිද්ධ වෙනවා. ධර්මයෙන් නොපිට හරවනවා, කන පිට හරවනවා. දැන් අපි ඇතැම් අවස්ථාවල අපි හාස්‍ය ජනක හැටියට සැලකන මේක කිව්වට අමුත්තක් හිතන්න එපා. ඔය සුරාමීරේ මජ්ජපමාදට්ඨානා කියන එක ඔය හාස්‍ය ජනක හැටියට මධ්‍යම ප්‍රමාණයට ගත්තාම හොඳයි කියලා හොම ඇහෙනවා. ওই විදිහේ විස්තර විග්‍රහ කිරීම අපි ඒ කාලේ හාස්‍ය ජනක හැටියට සැලකුවේ දැන් සමහරව ඒව ඇත්ත හැටියටත් ගන්න යුගයක් මේ. අන්න ඒ විදිහට පුදුම අන්දමින් ධර්මය විකෘත කරගෙන යනවා. මොකද එතන අර මේ අතර්කාවචර වටිනා ධර්මය තන්කර තර්කයටම නඹුරු කළා තමන්ගේ ජීවිතයෙන් වෙන් කරලා හදාarලා ශාස්ත්‍රීය හැටියට විග්‍රහ කරලා ඉදිරිපත් කරන්න පටන් ගත්තාම ප්‍රතිපදාවට බහින්නේ නැතුව. ඊට වඩා වටිනවා අන්න අර කියාපු නිහඬ බණ. ඒකයි අර බුදු පියාණන් වහන්සේ ඒ මහා කාශ්‍යප චරිතය හුවා දැක්ුවේ උන්වහන්සේට විශේෂ ගෞරවයක් සංඝයා අතර ඉදිරිපත් කළේ ඒකට හේතුව දක්වනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනාගත ජනතාවට ඒකට කියන්නේ පස්චිමා ජනතා කියලා ශාසනික වචනේ තියෙන. පස්චිමා ජනතා කියලා කියන්නේ අනාගත පරපුර. අනාගත සංඝ පරපුරට ආදර්ශයක්. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රශංසා කළ පමණක් නෙවෙයි. එතෙන්ම බොහොම අවස්ථාවල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩි බණ කිය කියන කෙනෙක් නෙවෙයි. තමන්ගේ ප්‍රතිපත්ති හරියට රැකනවා. ඉතින් බුදු පියාණන් වහන්සේම ආරාධනා කරනවා. මහා කාශ්‍යප මේ භික්ෂූන්ට ධර්ම දේශනා කරනවා. එහෙම සමහර අවස්ථාවල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් බොහොම නොහික්මුණු අය කියලා ඒ විදිහට පළමුවෙන්ම ඒ නොසතුටත් ප්‍රකාශ කරනවා. ඒ තරම් උග්‍ර විදියට ප්‍රතිපත්ති රැක්කා. නමුත් බුදු පියාණන් වහන්සේගෙන් අරතරම් ගෞරවයක් ලැබුණේ අනාගතයට අන්න චරිත ආදර්ශය නිහඬ බණක් වෙන නිසා. ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන අපේ පුංචි තරමින් දැන් ලෝකයට ඕන වෙලා තියෙන සමාජයට ඕන වෙලා තියෙන අන්න අර කියාපු චරිත ආදර්ශය. ඒ නිහඬ බණයි. ඒකටම අදාළ කතාවක් අපි කලින් අවස්ථාවලත් ඒ සවිස්තරව දැක්වූ එකක්. ඒ ධර්ම කතාවක් ධර්මයේ සඳහන් වෙන ආනන්ද ස්වාමීන් වහන්සේ අවිත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ දැන් ඔය මල් සුවඳ, සඳුන් සුවඳ, තුවරලා, බෝලිද ආදී ඒ සුවඳවල් ඊළඟට තව මුල්වල සුවඳ, අරටුවල සුවඳ ඔය කොයි ඒවායි ඒවා යටි සුළඟට මිසක් උඩු සුළඟට යන්නේ නැහැ. උඩු සුළඟට යන සුවඳකුත් තියනවාද කියලා අහුවා බුදු පියාණන් වහන්සේ කියනවා තියෙනවා. මොකද්ද ඒ? අන්න අර යම් කිසි ඊළඟට ඒක දක්වන්නේ මෙහෙමයි. යම් කිසි ගමක හෝ නියම් ගමක හෝ නගරයක හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සිටිනවා. බුදුන් සරණ ගිහිල්ලා, ධාම් සරණ ගිහිල්ලා, සංඝුන් සරණ ගිහිල්ලා ප්‍රාණඝාතයෙන් අදින්නා දාන ආදී මේ පංච ශීලය පිළිබඳ මේ වැරදි ක්‍රියාවලින් වැළකීලා ඒ වගේම නොමසුරුව පරිත්‍යාගශීලීව ගිහි ජීවිතය ගත කරනවා. අන්න ඒ පින්වතා පිළිබඳව ශ්‍රමණ බ්‍රාහ්මණින් අතර, ජනතාව අතර, දෙවියන් අතර ගුණරාවයක් ඇති වෙනවා. අන්න ඒකයි ඒ උඩුසුල එහෙම එකක් එහෙම කියලා මෙහෙම ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ කියනවා සතංච ගන්ධෝ දැන් අතන ගාථාවේ තියෙන්නේ නපුප්ප ගන්ධෝ පටිවාතමේති මල් සුවඳ උඩුසුලකට යන්නේ නැත නම් සතංච ගන්ධෝ පටිවාතමේති සත්පුරුෂයන්ගේ සුගන්ධයේ ගුණ සුවඳ සිල් සුවඳ උඩුසුලකටත් යටිසුලකටත් ඒක ආකාරයෙන් හමනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ කිව්වෙත් අර චරිත ආදර්ශය පිළිබඳ කථාන්තරයයි. ඒකට ඒ අනුව අපට අර නරක ආදර්ශය දැන් ධර්මයේ තියෙනවා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කළු පැත්තයි සුදු පැත්තයි දෙකම දක්වනවා. ඇතැම් විට කළු පැත්ත ඉස්සෙල්ලා දක්වනවා. දැන් මෙතෙන් විතර කලින්ම කිව්වේ අපිරිසුදු ධර්ම දේශනාව ගැනනේ. කළු පැත්ත චිත්‍රණය කළා ඉවරලා තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට ඔන්න අර සුදු පැත්ත පෙන්වන්න කරන්නේ. එතකොට අර කළු විල්ලූද පසුබිමක සුදු තිතක් සලකුණක් තිබුවා වගේ කැපිලා පේනවා. ඉතින් ඒ වගේ අර කළු පැත්ත තමයි අර උපනන්ද ශාක්‍ය පුත්‍ර ඒ භික්ෂුන් වහන්සේ චිත්‍රණය කළේ. මේ කියන සිද්ධි සිද්ධ වුණේ දැන් මෙන්න මේ වගේ කාලෙකයි. මේ වගේ කාලෙකයි කියලා අපි කියන්නේ මේ පින්නතුන් වෙන විදිහට හිතන්න පුළුවන්. මේ දැන් මේ සංඝයා වහන්සේලාගේ ජීවිතය ගැන හිතලා බලනකොට මේ අපි අදින් ඉවර කරන්නේ වස්සාන ඍතුව කියලා කියන වස්හාර මාසයයි. මේ වස්හාර මාසයෙන් අවසාන මාසයේ හැටියට සැලකෙන පසුගිය වප්පෝයේ ඉඳලා මේ ඉල්පෝයෙන් අවසාන වෙන මාසය හැඳින්වෙන්නේ චීවර මාසය නම්. මේ චීවර මාසය තමයි බොහෝ තැන්වල ඔය කටින පින්කම් ආදී පැවැත්වෙන්නේ. සංඝයා වහන්සේලාට සිවුරු ආදී පිරිකර ආදී පූජා කරන්නේ. අන්න ඒ වගේ යුගයක ඒ වගේ කාල සීමාවක සිද්ධියක් මේ අපි අද දවසට මාතෘකාව හැටියට ගත්තා. ඉතින් කීප පැත්තකින්ම කාලීන වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් අපි කල්පනා කරන්න ඕන බුද්ධ ශාසනයේ වටිනා හරය ගන්න බලාපොරොත්තු වෙනවා නම් ආමිෂගරු වෙන්න නරකයි ධම්මගරු වෙන්න. ආමිෂගරුක වීම කියලා කියන්නේ අන්න අර ඇමට ඇදිලා යන්නේ. මොකක්ද ඇම? ජීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චේ. ඔය ඇම ගිලින්න වෙනවා මේ ජීවිතය පවත්වා ගැනීමට. නමුත් ඒක පරිස්සමෙන් ගිලිය යුතු නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒ සිව්පස්සේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළා නුවණින් සලකලා බලලා පරිහරණය කරන්න කියලා සංඝයා වහන්සේලාට වදාරලා තියෙනවා. ඒක ඒකට දක්වන්නේ ඒක භාවනාවක් හැටියට දැන් සීලය ගැන කියනකොට කියනවා දැන් ප්‍රාතිමෝක්ෂ සංවර, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිශුද්ධි, පච්චේ සංනිත පච්චේ සංනිසිත සීලය කියන කියන්නේ අනුසිව්පස්සේ හා සම්බන්ධ සීලය. ඒකට අදාළයි සිව්පස්සේ පිළිබඳව නිරන්තර ඒ ප්‍රත්‍යවේක්ෂා කරලා කියලා කියන්නේ නුවණින් සලකලා බලලා මේ සිව්පස්සේ මේ විදිහේ දෙයක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදුණු දෙයක් සිවුර ආපිණ්ඩපාත ආදී કોઈ දේවල් වුණත් හැම එකක්ම මේ ධාතු හතරෙන් සකස් වුණු දෙයක් කියලා හිත උපේක්ෂාවට අරගෙන ඊළඟට මේවා මේ කුණු ශරීරයට ඇතුළු වුණාට පස්සේ මේ මේ தත්ත්වයට එහෙම නැත්නම් ශරීරය තැවරුණාට පස්සේ දාඩිය ආදී මේ සීවරය කිලිටි වෙන හැටි ඒ විදිහට කල්පනා කරලා ඒක භාවනාවට නගලා ඒක තුලින් කෙරෙන්නේ මොකද්ද ඒක දක්වන්නේ ඥාන සංවරය ඥාන සංවරය කියලා කියන්නේ නුවණ උපකාර කරගෙන සංවර කරගන්න දැන් නිගණ්ඨය නම් අර මේවා තුල තණ්හා වැඩි ආසාව වැඩි වෙයි කියලා වස්ත්‍ර නොඇඳම හිටියා. ඒක අන්තයට යාමක්. බුදු පියාණන් වහන්සේ ඒ අන්තයට ගියේ නැහැ. ඒ වෙනුවට කිව්වා තමන් පාවිච්චි කරන වස්ත්‍රය. ඒක දැන් අය මේ පින්නතුන් දන්නවනේ දැන් සිවුරක් මහාන කොට කඩ කළා මහන්නේ. ඒ අර ඒකේ වස්ත්‍රයේ අපිනාකම අඩු කරන්න. ඊළඟට පඳු ගහන්න, දුර්වර්ණ කරන්න. ওই විදිහේ දේවල් වලින් අර ඒවට තියෙන ආශාව, ගිජුකම අපි මේ ගිහි ජීවිතයෙන් මහානකමට එනකොට අරගෙන ඉන්නේ මහා ආසා පොදියක්, තණ්හා පොදියක් අරගෙනයි එන්නේ. එතකොට මේවා අඩු කිරීම මිසක් මේවාට තව තවත් රුකුල් දීම නෙවෙයි කරන්න ඕනේ සංඝයා වහන්සේ කෙනෙක්. ඒවා අඩු කරගන්න ආසාවන් අඩු කරගන්න. ඒකයි අල්පේච්ඡතාව කියලා කියන්නේ. සන්තුෂ්ඨතාව කියලා කියන්නේ ඒකත් එක්කම යන ලද දෙයින් සතුටු වීමේ ගුණය. ඒක වටිනා ගුණ දෙයක්. ඒකයි කියන්නේ සප්පිච්ඡස්සායන් ධම්මෝ මේ ධර්මයේ අල්පේච්ඡයා සඳහායි කියලා දේශනා කළා තියෙනවා. සන්තුෂ්ඨස්සායන් ධම්මෝ මේ ධර්මයේ ලද දෙයින් සතුටු වන භික්ෂුව සඳහායි. ධර්මයේ ඉබන්දන් සඳහායි කියලා දක්වලා. ඒ ගුණයේ වටිනාකම. ඉතින් අනිත් පැත්තට එතකොට කල්පනා කරන්න හැකි ඒකත් භාවනාවට නගාගෙන පාවිච්චි කරන ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන සූපාසය පිළිබඳ ඒවට ගිජු වෙන්නේ නැහැ. ඒ ආදර්ශය ඉහළම මට්ටමින් ලැබෙන්නේ අර මහා කාශ්‍යප චරිතයෙන්. ඒවා අපි ආදර්ශයට අරගෙන අතීත සංඝයා වහන්සේලා ආදර්ශයට ගත යුතු සංඝයා වහන්සේලාගේ චර්යාව. ආදර්ශයට ගත යුතු ගිහි පින්වතුන්ගේ චර්යාව. අනේ පිඬු සිටාණන් වැනි අය චිත්තගහපති ආදී ශ්‍රේෂ්ඨ අය හිටියා. තව බොහොම හිටියා ඒ අතීතයේ මාර්ගඵලලාභී වටිනා ජීවිත ගත කළ අය. දැන් අර අනේ පිඬු සිටාණන්ගේ කථාන්තරයේ එක මේකට අදාළ එකක් නොවනත් අපිට මේක තරුණන් දුරට මතක් කර ගැනීම වටිනවා. අනේ පිඬු සිටානන් කියලා කියන්නේ අනාථ පින්ඩික අනාථයින්ට පිහිට වෙන සංඝයාමාදලට පමණක් නෙවෙයි. ඒ විදිහේ මහා පුදුම පරිත්‍යාගශීලී පින්වත් පිටුවරේ කොයිතරම් දන් දුන්නද කියතොත් Tamanට එන්න තියෙන ණය ගැන ඒවා එලවන්නේ නැතුව, ඒවා ඔස්සේ යන්නෙත් නැතිව, ඒ අයගෙන් ඒ දීපු ණය දීපු අයවන්න ලැබුණා. ඒ දාන ආදී පින්කම් අඩු කරන්නේ අන්තිමට කොයිතරම් තත්වයට ගියාද කියතොත් අර වෙනදා රස මසබුලෙන් සංඝයා වහන්සේලාට ඒ නොයෙකුත් විදිහේ ප්‍රණීත ආහාර සැපයුවේ අනාදින සිතානන්ට එක අවස්ථාවක කාඩිය හොද්දායි නියුඩුහාලේ බතයි. ඒකෙන් දන් දෙන්න සිද්ධ වුණා. එතකොට අන්නේ විදිහට යාල් සිතානන් පවා. එතකොට මේ සංඝයා වහන්සේලාට ඒව දුන්නා නම් ඒ සිටු ගෙදරාය මොනවද කන්න ඇත්තේ කියලා හිතා ගන්න පුළුවන්. ඒ තරම් ඒ தත්වයටපත් වෙලත් ඒ සිටුවරුන් අන්න අර ඒ ධර්මයට මුල් තැන දුන්නා. ප්‍රතිපත්තියට මුල් තැන දුන්නා. එතන තියෙන ධම්මගාරවත. එතකොට ඒ වගේ ආදර්ශවත් ගිහි પરම්පරාවකුත් අතීතයේ බුද්ධ කාලේ හිටියා. ඒ වගේම තමයි අර මහා කාශ්‍යප ආනන්ද ආදී ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ ආදී පුත්‍ර ස්වාමීන් වහන්සේලාගේ නම් තුන් කියන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ අර පස්චිම ජනතාවට අනාගත પરම්පරාව ගැන හිතලා ආදර්ශයක් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ මහා කාශ්‍යප දිහා බලන්න කියන මේ වචනය ඉදිරිපත් කළේ. ඒක අනුව අපි තවදිමත් වෙන්න ඕන මේ යුගයේ මේ තරම් මාධ්‍ය මේ වගේ වෙන කිසිම යුගයක නැති තරම් බණ අසන්න ලැබෙනවා පොත් කියවන ලැබෙනවා. අද උදේත් ලස්සන පොතක් මේ පින්නතුන්ට ලැබුණා නොමිලේ. ඒ තරමට මේ ධර්මය සුලභයි. ඇත්ත වශයෙන් අමිල වූ ධර්මය කියලා අපි කියනවා. ඒක නොමිලේ ලැබෙනකොට සමහර විට ඒකේ වටිනාකම නැtei කියලා සමහරු හිතනවා. අපි නම් දෙන්නේ මේවා අමිල ධර්මය නිසා නොමිලේ දෙන්නේ. නමුත් ඇතැම් අය වැරදිලා හිතා ගන්න පුළුවන් මේ අර කරන්න දෙයක් නැතුවට බෙදනවා කියලා. නමුත් අර අතීතයේ යොදුන් ගණන් ගිහිල්ලා බොහොම අමාරුවේ බුදුරජාණන් වහන්සේ හමු වෙලා එහෙම නැත්නම් මහා ඒ රහතන් වහන්සේලා හමු වෙලා මනපදයක් බොහොම ඕනෑකමින් අහලා අර සිංහ තෙල් සංකම්බුවේ බහා ගන්න වගේ හිතේ තැන්පත් කරගෙන මුළු අවධානය යොදලා ඒ කරන ඒ ධර්ම ශ්‍රවණ වෙනුවට දැන් gedara දරවල් වල සැපපුටුවේ ඉඳගෙන බණ අහන්න පමණක් නෙවෙයි බණ දකින්නත් පුළුවන්. රටේ නමගිය සංඝයා වහන්සේලාගෙන් බණ අහන්නත් බණ දකින්නත් තරම් ඒ තරම් මාධ්‍ය දිනු වෙලා තියෙනවා. ධර්ම සාකච්ඡා ඕනෑම ගැඹුරු ප්‍රශ්නයක් gedara dore ඉඳගෙන අහලා උත්තර ලබා ගන්න පුළුවන් තරමට ධර්මය සුලභයි. නමුත් මොකද කියන ප්‍රශ්නය ඇහෙනවා දැන් මේ එහෙමනම් මෙච්චර බණ ඇහෙද්දි ඇයි මේ රට මේ தത്വයට යන්නේ? අධර්මය, භයානක අපරාධ, එන්න එන්නම තීසන් තත්වයට යන කෙනා කියවිලා තින්නේ මොකද මේ තරම් බණ ඇහෙන බණ කියවන මේ මාධ්‍ය බහුල යුගයක අන්න අර කාරණේ නිසයි කියලා හිතා ගන්නවා නිහඬ බණ ආදර්ශය අඩු මොකද්ද මේකට අපි කරන්නේ නිහඬ බණ කොහොමද වැඩි කරගන්නේ අන්න රාතින්දි බුදු පියාණන් වහන්සේ අර මල් සුවඳ ගැන කියාපු කතාන්තර ආනන්ද හාමුදුරුවෝ අහපු ඒ ප්‍රශ්නෙට දුන්න පිළිතුර අනුව අපි සලකන්න ඕන. යම් ගිහි පින්වතෙක් මේ අපරාධ බහුල ලෝකයක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන යටත් පිරිසෙන් පළමුනි ශික්ෂාපදේ හරියට රකින්නවනම් ප්‍රාණඝාතයෙන් වැළකීම, සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ යම් කෙනෙක් රකින්නවනම් බුදු පියාණන් වහන්සේ ඒක උපමා කරලා තියෙන එක සමාන කරලා තියෙන්නේ අනන්ත අප්‍රමාණ සත්වයන්ට અભය දාණය දුන්නා හා සමානයි කියලා. ඒකට දැන් නම් અભේදානය කියලා කියන්නේ අර පත්‍රයක පින්තූරයක් පළ වෙන විදිහ යම්කිසි විශේෂ දෙයක් සිදු කරොත් මේ පින්නතුන් දන්නවා ඒක. ඒකයි અભේදානය හැටියට ඇලක් වෙන්නේ. නමුත් බුද්ධ කාලයේ යම්කිසි දිහි පින්වතෙක් නිහඬව කෑකෝ ගහන්නේ නැතුව අදිෂ්ඨාන කරගෙන අර පන්වෙනි ශික්ෂාපති දෙවෙනි ශික්ෂාව දෙය කියන පංචශීලයේ හරියට රකින්නවනම් ඒක නිහඬ බණ. ඒක මල්සුවඳ වගේ ඒ යම් ගෙදරක අපි හිතමු ඒ ගෙදර ගිහිමියා එහෙම නැත්නම් ඒ භාර්යාව ඒ දෙන්න කතා කරගෙන හරි තනි තනිව හරි මේ ප්‍රතිපත්තිය රකින්න කියලා ඒවා හික්මනකොට ධර්මමුත් ඒ ප්‍රතිපත්තිය රකින්න. සේවකයේ සේවිකාවනුත් ඒ ප්‍රතිපත්තිය රකින්න. ඊළඟට අසල්වාසීනුත් මේ ගෙදර ටිකක් අමුතුයි, සද්ද බද්ද අඩුයි. අමුතු පිරිසක් කියලා සැලකිල්ලෙන් ඉඳලා ඒ අයත් ඒ ධර්මය අනුගමනය කරන ආදර්ශය. ඒ විදිහට තමයි ගෙන් ගේට පැතිරිලා අන්න ගම ගමක අර කිව්ව ගුණ සුවඳ ධර්ම සුවඳ පැතිරීම තුලින් අන්න ඒක එතකොට අපි අර නිහඬ බණ කියලා කිව්වේ. ඒක ඉබේ වෙන දෙයක් සහය ගන්න ඕනේ තමන්ගේ ප්‍රතිපත්තිය රකන්න. ඒකයි කිව්වේ අර බුදු පියාණන් වහන්සේ අත්තානමේව පඨමංපති රූපේ නිවසේ. පළමුවෙන් කරන්න ඕනේ තමන් ප්‍රතිපත්තියේ පිහිටුවා ගැනීම. අනුශාසනය ඉබේටම වෙනවා. අවස්ථානුකූලව ආරාධනාවක් ලැබුණොත් කෙනෙකුගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණොත් ධර්මානුකූලව ඊට විසඳුම දීීම් වශයෙන් අන්න බණක් කියවෙනවා. ඒ ගිහි පින්නතාගෙන තමන් අද්දුටු ආනිසංස තමන් ගත කරන ප්‍රතිපත්තිය පංචශීල රකින්න පංචශීලයේ ආනිසංස ඉබේටම කියවෙනවා. ඒකත් මන ලොකු දෙයක් නෙවෙයි ආසනයක් නැති වුණා මගදී හම්බ වෙලා ගහක් යටදී ඒ විදිහේ දෙයක් තමන්ගේ ප්‍රශ්නයක් අරගෙන එන කෙනෙකුට ප්‍රකාශ කළත් ඒකත් බණක්. නිහඬ බණක් අර නිහඬ බණ ඉබේටම එක ප්‍රකාශ වුණා යම්ම අවස්ථානුකූලව. ඒ විදිහට තමයි එතකොට ප්‍රතිපත්තිය තුනේ. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මේ ධර්මය කියන එක ඇත්ත වශයෙන්ම තේරුම් ගත යුත්තේ ප්‍රතිපත්තිය තුලින්. ඒකට හොඳම නිදර්ශනය තමයි බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේදී තමන් වහන්සේ මේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරන වදාළ ධර්මයේ සම්පින්ඩණය කරලා දැක්ුවේ ප්‍රායෝගික වශයෙන් ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින්. ඒ කියන්නේ දැන් මේ කාලේ නම් උගතුන්ගෙන් ඇහුවොත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මොකක්ද කියලා සමහරවිට මේ පින්නතුන්ට කියාගන්න බැරි වෙන්න පුළුවන් ධර්මය අනුව ජීවත් වුණා. උගතුන්නා එක පාඩම එක හුස්මට කියාගෙන ආවි ග්‍රන්ථමාලාව. ත්‍රිපිටකයේ තියෙන ග්‍රන්ථමාලාව කියාගෙන ආවා. භාග්‍යතුන් බුදුඥානන් වහන්සේ මෙන්න මේ මේ ධර්මයේ දේශනා කරලා තව ඕනනම් අහුම්කන් දුන්නා තුත්පත් කියාගෙන ආවා. නමුත් බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ මුළු ජීවිත කාලය තුල ඒ බුද්ධත්වයේ ඉඳලා ඒ 45ක් තුල ඒ දේශනා කළ ධර්මයේ හකුළුවා දැක්වේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයෙන්. ඒ කියන්නේ මා විසින් අභිඥාවෙන් දැනවදාන ලද ධර්මය මොනවාද කියලා පෙන්වන්නේ 36 බෝධිපාක්ෂික ධර්ම වශයෙන්. සතර සතිපට්ඨාන සතර සම්මාප්පාදාන සතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සත්‍ය බොද්ධංග ආර්ය අෂ්ටාංගික මාර්ග කියලා කියන ඒවා එකතු කරාම 37ක් වෙනවා. ඒවා ඒක තමයි බුදු පියාණන් වහන්සේ මා විසින් දේශනා කරන ධර්මය කියලා හඳුන්වලා තියෙන්නේ. ඒකට ඒ ධර්මය නම් අපට ආරක්ෂා කරන්න තියෙන්නේ. ඒ ධර්මය නම් අපට දේශනා කරන්න තියෙන්නේ කියලා දෙන්න තියෙන්නේ. ඒවා පොතපතින් විතරක් ඉගෙන ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා ප්‍රතිපත්තියට නඟලා ඒවා ඒ ආදීනව ආදීනව පැත්තක් තියෙනවා ආනිසංස පැත්තක් තියෙනවා. ඒවා නොකිරීමේ ආදීනව තේරුම් ගන්නත් ඕන. සමහරුට ඒකවත් ප්‍රකට නැහැ. බුදු පියාණන් වහන්සේ වදාළේ ශීලාදී ප්‍රතිපatti නොරැකීමේ ආදීනව පවා බොහෝ දෙනා දැන්න. ඒක දන්නව නම් මත් පැනට යොමු වෙලා ඒක දිගටම මුළු ජීවිතයම මහා භයානක රෝග වලින් මැරෙන කම්ම මත් පැන් බොනවද? නැහනේ. ඒ වගේම තමයි අනිත් ඒවා. ලොකු ආදායම් ලැබෙනවා කියලා සතුන් මැරීම හොරකම් කීම ආදියට යන්නේ නැහනේ. ඒ වගේ ආදීනව තේරුම් ගත්තේ නැති නිසා බුදු පියාණන් වහන්සේ ආදීනව දක්වන්නේ මෙලොව වශයෙන් පමණක් නෙවෙයි අවසාන අවස්ථාවේ තැවෙන්න වෙනවා පමණක් නෙවෙයි පරලොවදී වෙන ඒවා ආදීනව පක්ෂය ප්‍රකාශ කරලා මේක හොඳ නැති කියලා කිව්වේ. ඒ වගේම මේක රැකීමේ ආනිසංශ කොහොමවටවත් දන්නේ නැහැ. ඒක රැකීමේ ආනිසංශ දැනගෙන ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපත්තිය රකින්න කෙනාගේ මත්පැණින් වෙන් වෙලා ඉන්නකොට. කොයිතරම් අවදිමත් සිතකින් අවස්ථානුකූලව ක්‍රියා කරන්න පුළුවන් ශක්තියකින් ජීවත් වෙනවද? අර සතුන් මැරීම, හොරකම් කිරීම, මේ ආදී පාප ක්‍රියාවලින් වෙන්නකොට කොයිතරම් සැනසෙල්ලකින් මේ මිනිස්යෙන් නොයෙකුත් විදිහේ උපක්‍රම වලින් සොයන සැනසෙල්ල මේ මේ යටත් පිරිසෙන් මේ පංචශීලයේ හරියට රැකීමෙන්වත් ලබා ගන්න පුළුවන් කියන ඒ ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ කරකින කෙනාට. ඒ වගේම තමයි ඊළඟට ඊට ඉෂණ මට්ටම. එතකොට ඒ පංචශීලය හා සම්බන්ධ නිහඬ බණේ කිව්වේ. ඒ වගේම තමයි දැන් මේ අද පොය දවසේ මේ පින්නතුන් පොහොය අටසිල් සමාදන් වුණා. ඒ ශික්ෂාපද හරියට රකින්නකොට ඒක තුල ශක්තිය Tamanට දැනෙනවා. ඒ ශක්තිය උපකාර කරගෙන බණ භාවනා සාර්ථක කරගන්න පුළුවන්. ඒ විදිහට දක්වලා තියෙන දස සීල ඊළඟට ඊට යහන් සංඝයා වහන්සේලා පින්ව සාමණේර සීල, භික්ෂු සීල ආදී වශයෙන් ඒ සීල ප්‍රතිපදා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ ප්‍රතිපත්තියෙන් නඹුරු වීමේ පළමුණි අවස්ථාවයි. ඒකට ඒක උපකාර කරගෙන ඊළඟට සිත සමාධිමත් කරගැනීමේ ඒකට අදාළ කොටස ඊළඟට දක්වලා තිබෙනවා. ඊළඟට ඒ සමාධිය උපකාර කරගෙන විදර්ශනා වශයෙන් මේ ජීවිතයේ ලෝකයේ යථා තත්ත්වයේ යම්ුරින් තේරුම් අරගෙන මේ සංසාර දුක්ඛ ස්කන්ධය ඉවර කරන ආකාරයේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒකට කෙනෙකුට උපදෙස් ඕන වෙන්නේ විභාග පාස් කරන්න නෙවෙයි අන්න අර කියාපු මේ සංසාරයේ මේ තාක්කල් කරන්න බැරි වුණු දේ. ඒ කියන්නේ උත්පත්තිය කෙනෙක් ඉබේටම ලැබෙනවා. කොච්චර උත්සාහ කරත් මේක නතර කරන්න. ඒක ඒ කර්ම වේග තියෙන තාක් සත්‍යයක් කොතනක හරි උපදිනවා. මෙරි මෙරි හරි උපදිනවා නැවත නැවත. ඒක බුද්ධ වචනය. එතකොට ඒ අපිට තියෙන අමාරුම වැඩේ තමයි මේ උපත කියන එක, ජාතිය කියන එක නතර කිරීම. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන මෙන්න මේ නිර්වාණ ධර්මය පෙන්වන්න කරලා තියෙනවා. ඒ தത്വයට එනතුරු ඊළඟට ඒ මාර්ගඵල වශයෙන් ඒ දක්වලා තිබෙන මේ පින්තුන අහලා තියෙන සුවාන් කියන ඒ පළමුනි தത്വය ලැබු දෙනා තවහත් සැරයයි උපදින්නේ කියලා භව හතකටයි යන්නේ. ඒ මට්ටමින් සංසාරේ කඩනවා. චකදාගාමි තව එකවරයි මනුෂ්‍ය ලෝකෙට එන්නේ. අනාගාමි බ්‍රහ්ම ලෝකයට ගිලා සුද්ධාවාසයේදී දුක් කෙලවර කරගන්නවා. රහතන් වහන්සේ මෙතෙන්දීම දුක් කෙලවර කරගෙන නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒකෝට සසරින් මිදීම තමයි ලෝකයේ තියෙන ලොකුම ගැටලුව. අනිත් ඔක්කොම ඒකට සමාන කරනකොට ඊටාම සුළු දේවල්. ඒවා කවදත් අනන්ත කාලයක් සංසාරේ අපි පොඩි පොඩි ගැටලු අපි මතුවෙන ඒවා විසඳමින් හිටියා. ඒකකින්වත් සදාක සනාතන විසඳුමක් ලැබුණේ නැහැ. නමුත් මෙන්න මේ ප්‍රශ්නය බුදු පියාණන් වහන්සේ ලෝකේ හැමෝටම ලැබුවේ බුදු කෙනෙක් පහළ වෙනකන් ඒ කාලේ ඒ මහා දාර්ශනිකයන් ශාස්ත්‍රවරුන් බලාගෙන හිටියේ. ඒකට කියන්නේ බුද්ධ කෝලාහලය කියලා. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඔය අනාගතේ පේන ඍෂිවරු එහෙම අනාගත වාක්‍ය ප්‍රකාශ කළ මේ යුගයක කිසිම කෙනෙක් උපදිනවා කියලා. එතකොට ඒකට තමයි අර බුද්ධ කෝලාහල කියලා කියන්නේ. නැතුව මේ කාලේ කෝලාහල කියන අර්ථයෙන් නෙවෙයි. හැමෝම කතා කරන්නේ මේ මේ බුදු කෙනෙක් උපදිනවා බුදු කෙනෙක් උපදිනවා කියලා කතාවක් කියනවා. කොහෙද කොහෙද කියලා ඔහොම අහමින් හිටියේ. ඒකට හැමදෙනෙක්ම බලාපොරොත්තු වුණේ අන්න අර ගියාපු සසරින් මිදීමේ. ඒ Taman නොයෙකුත් විදිහේ Tamanගේ ඒ දර්ශනයට අනුකූලව නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තා. නමුත් ඔවුන්ට යම් අවස්ථාවක තේරුණා මේවා නෙවෙයි නියම මාර්ගය. මේක නෙවෙයි නියම මාර්ගය. දැන් අය මාන්නේ නේවා මෙලව ඒවා ඔස්සේ ලැබිය. නමුත් ඒ ධර්ම කතාවල සඳහන් වෙන බුද්ධ කාලයේ වෙනකොට පරිප්‍රාජික කියලා කොටසක් හිටියත් තනින් තන යන එක ආචාර්යවරයෙක් ළඟට යනවා. තන නෑ ඊළඟ ආචාර්යවරයෙක් ළඟට එතනත් නෑ. ඒ විදිහට සොයමින් යනවා. ඔහොම සොයමින් ගිහිල්ලා තමයි අන්තිමට බුදු කෙනෙක් පහළ වුණා, බුදු කෙනෙක් සොයාගෙන. ටිකක් ඒ වගේ වියක් තමයි මේ කාලේ තනින් තන කොතිකුත් අය යනවා. තනින් තන යනවා පරිබ්‍රාජක වගේ. මොකද අන්න අර කියාපු නිහඬ බණ නැහැ. ඒ කියාපු අර නිහඬ බණ නැතිකම නිසා ටිකක් යනකොට ඒවයි බොල් හටක් වෙනව පේනවා. ඉතින් ඒක නිසා ධර්මයේ සොය සොය යන ධර්මයේ කියලා අන්න අය නුවණැත්ත සොයන්නේ ප්‍රතිපදාවට නඹුරු වෙන්න උපකාර වෙන උපදේශ. වඩු පට්ටලයක් තියනවා ඔක්කොම වඩු උපකරණ තිබෙනවා. වඩුවෙක් නැත්නම් කියලා දෙන්න ගුරුවරයෙක් නැත්නම් වඩු ආචාර්යවරයෙක් නැත්නම් ඒ වඩු පට්ටලේ නිකම්ම ගොඩනැගිල්ලක් විතරයි. අන්න ඒ වගේ දෙයක් දැන් ධර්මයේ පිළිබඳවත් තිබෙන්නේ. ඒවා ඒ අර කියාපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ක්‍රියාවට නගලා ඒ තුල ජීවත් වෙන අය අඩු වෙන්න අඩු වෙන්න ධර්මය එක්ක දුරවබෝධි වෙන එක පැත්තකින් එහෙම නැත්නම් අර වැඩි පඬිතුකම් වලින් එක විකෘත වෙනවා. ඒක ඊට වැඩිය භයානකයි. විහිතනරක් වුණා වගේ ඒක ඊට වඩා භයානකයි විසදිටුපත්ට යනවා. අර්ධ සත්‍ය තුල හිර වෙනවා. අර්ධ සත්‍ය කියලා කියන්නේ බැලුව බැලමට මේක ඇත්ත වගේ පේන්නේ. ඇත්ත වශයෙන් බොරුවටත් වැඩිය භයානකයි අර්ධ සත්‍ය කියන. බොරුව කියන එක පහසුවෙන් හෙළි වෙනවා. අර්ධ සත්‍ය ඊට වැඩිය භයානකයි. ඒක තුල හිර වෙනවා ගිහිල්ලා. භාගයට නුවණ ඇති ඔය තර්කකාරයින් ගිහිල්ලා ඒවා හිර වෙනවා. හිර වෙලා ඉතින් අවුරුදු ගණන් දඟලලා දඟලලා ප්‍රතිඵලයක් නැති වෙනකොට විතරක් ඔන්න ඊළඟට හුම්ලාගෙන පිට වෙනවා. ඉතින් ඒ විදිහේ දේවල් වෙන්නේ යන්නාට කියාපු ධර්මයේ දෙස බැලිය යුතු දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි බලන්නේ. බුදු පියාණන් වහන්සේ අවසාන අවස්ථාවේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයෙන් බලලයි ධර්මයේ විග්‍රහ කළා මා විසින් දේශනා කළේ මේ ධර්මය. ප්‍රතිපත්තාන සම්මප්පදාන ආදී ක්‍රියාවට නගලා තම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගත්තේ අර කියාපු ස්වාකාත සම්දිත්තික අකාලිකේහි පස්සික කියන ආකාරي ඒ විදිහේ ධර්මයක් දේශනා කළ තිබෙනවා. එහෙම නැතුව මේක ශාස්ත්‍රීය විෂයක් නෙවෙයි. ශාස්ත්‍රීය විෂයක් නෙවෙයි. පරිේශන කළා. බාහිර පරිශ්‍රණ කළා ඒවායින් අවබෝධ කරගත් කිසිවක් දෙයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ කළා වගේ ඒ ඉහළම උත්කෘෂ්ඨ මට්ටමින් කළ ආර්ය පරිශ්‍රණය ඒ ආර්ය පරිශ්‍රණය තුලින් ලබාගත්තු ඉඟි මූලික උපදේශ බුද්ධ ධර්මයේ හැටියට තියෙන්නේ මේ මේ දේවල් අතහරින්න මේ මේ දේවල් අනුව ක්‍රියා කරන්න කියලා ඒකමයි අර බුදු පියාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල 이르දි ප්‍රාතිහාරයටත් වැඩිය ඍතු ප්‍රාතිහාර්ය කියන එකට තමයි ලෝකයා බොහෝ විට ඇදිලා යන්නේ. කවුරුවත් අහසින් යනවා කියලා අහන්න ලැබුණොත් එතෙන්ට මේ රටේ මහා ධනවන්ත ඔක්කොම කට්ටිය දුවලා යාවි. තම තමන්ගේ වාහනත් අරගෙන වාහන පෙළ ගහගෙන යාවි. අහසින් ඉඳක් හරි අඳල් හයක් හරි උඩින් යනවා කියලා අහන්න ලැබුණොත් අන්න ඍතු ප්‍රාතිහාර්යට ඇදිලා යනවා. ආදේශනා ප්‍රාතිහාර්ය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුගේ හිත් බලන්න පුළුවන්. ඒකත් ලොකුවට ගන්නවා. එක අවස්ථාවක කියවට්ට කියලා එක්තරා ඉච්චුන් වහන්සේ නමක් ආරාධනා කළ බුදු පියාණන් වහන්සේට මෙන්න මෙයා මේ ප්‍රාතිහාර්ය දක්වලා මේ ශාමී අපේ මේ ධර්මයේ ටිකක් කෙලින් කරලා ගන්න කියලා මේ ශාසනය. බුදු පියාණන් වහන්සේ කිව්ව ඔය ඉර්ධි ප්‍රාතිහාර්ය අනිත්‍යයත් පෙන්නනවා. ආදේශනා ප්‍රාතිහාර්ය කියන එකත් ඔය සමහර මේ හිත දියුණු කර ධානය දියුණු කරුවා කරනවා. නමුත් මගේ ශාසනයේ උසස් හැටියට සැලකන්නේ අනුශාසනා ප්‍රාතිහාර්යයි. මොකක්ද ඒක? අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අන්න අර ක්‍රියාත්මක කිරීමට අභියෝගයක්. ඒවන් විතක්කේත මා ඒවන් විතක්කේත එවං මනසිකරෝත මා එවං මනසාකත්ත ඉදං පජහත ඉදං උපසම්පද්ද විහෙරත කියන ඒ පද කීපකින් කියවන්නේ අනුශාසන ප්‍රාත්‍යාරය මෙන්න මේ විදිහට විතර්ක කරන්න මේ විදිහට හිතවිලි පවත්වන්න මේ විදිහට හිතවිලි පවත්වන්න එපා මේ විදිහට මෙනෙහි කරන්න මෙන්න මේ මේ විදිහට මෙනෙහි කරන්න එපා මෙන්න මේ මේ දේවල් අතහරින්න මෙන්න මේ මේ දේවල් අනුව ක්‍රියා කරලා ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න ඔච්චරයි තියෙන අනුශාසනික ප්‍රාතිහාර්ය තුල ඒකට බුද්ධ ශාසනයේ අර අන්‍ය ආගමිකයන් මේ කාලෙත් බොහෝ දෙනා බෞද්ධයින් පවා නමින් බෞද්ධයින් වුණත් ඇදිලා යන්නේ අන්න අර කවුරුන් හරි අහන්න ලැබෙනවා නම් මේ රටේ හරි වෙන රටක හරි 이르දි ප්‍රාතිහාරයක් අර කියාපු ඉතිහාසින් යාමක් හරි වෙන මොන මොනවා හරි නිෂ්පාදනය කිරිල්ලක් හරි 이르දි දැක්වීමක් තියෙනවනම් අපේ බෞද්ධයිනුත් ඒවට ඇදිලා යනවා ඒවා බුදුරජාණන් වහන්සේ ලොකු හැටියට ගන්නේ නැහැ බැරිම තැන අර 이르දියෙන්ම එන අයට ඒ අයගේ මාන්නේ බින්දින බුදු පියාණන් වහන්සේ තීර්ධිය උපකාර කරගත්ත මිසක් කෙනෙකුට ධර්ම අවබෝධය දෙන්නම 이르දිය පාවිච්චි කරේ නැහැ. බැරිම තැන 이르දියෙන් එන අයට 이르දියෙන්ම පහර ගාලා ගන්න මේ බුදු පියාණන් වහන්සේ ඒ ශක්තිය හේතුව නිසා එහාට 이르දිය පාවිච්චි කරේ නැහැ. ඒ වගේම ආදේශනා ප්‍රාතිහාරය කියන එකත් ලොකු දෙයක් නෙවෙයි කෙනෙකුගේ හිතවිල්ල කීම. ඒ වාට ඇදිලා යන්නේ නමුත් නියම ප්‍රාතිහාරය තමයි අන්න අර අනුශාසනා ප්‍රාතිහාරය. ඒකෝට ඒ ප්‍රාතිහාරය ඒ ලබාගෙන තමා තුලත් ඒ ප්‍රාතිහාරය ඇති කරගන්න නම් අර ටික කරන්න ඕන. මේ විදිහට හිතන්නේ කිව්වේ හරි හිතවිලි හොඳ හිතවිලි සම්‍යක් සංකල්ප මේ හිතවිලි මේ විදිහේ හිතවිලි පවත්වන්න නරක හිතවිලි හිතන්න එපා ඔය ටික අපි කරන්න ඕන ඊළඟට මෙන්න මේ මේ විදිහට මෙනෙහි කරන්න කියන්නේ අපි හිතමු දැන් ඔන්න අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් ඔය ආදී වශයෙන් ඔය බුදු පියාණන් වහන්සේ ධර්මානුකූලව දක්වන සංඥා හැටියට දක්වන විශේෂ මෙනෙහි කිරීම විදි තියෙනවා යෝනිසෝ මානසිකාරය කියලා කොටින් කියනවා නුවණින් මෙනෙහි කිරීම ඒක පවත්වන අයෝනිසෝ වැරදිට මෙනෙහි කරන්න එපා ඒ මෙනෙහි කිරීම පිළිබඳව. කොට අපි හිතවිලි පාලනය කර ගන්න ඕන. මෙනෙහි කිරීම කියලා කියන ඒ හිත යෙදීම ඒක පාලනය කර ගන්න ඕන. ඊළඟට අතහැරීම අතහරින කොටසකුත් තියෙනවා. ඊළඟට එළඹ වාසය කරන ඒ කියන්නේ දැන් අතහැරෙන දේවල් තමයි දැන් මේ පින්නතුන්ට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. දැන් කිව්වා වගේ අර පස්පවින් වැළකීම. ඒකයි වේරමණී කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා පෙළඹෙන දේවල් තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමමිත්‍යාචාරය, බොරු කීම, ඊළඟට මේ මත්පැන් පානය කිරීම ඒවා කරන්න එපා. එතකොට ඒවායින් වැළකීම. ඒ වෙනුවට මේ ශීල ආදී ගුණ ධර්ම රැකීම ඒකම අනිත් පැත්ත. සතුන් මැරීමෙන් වෙන්වීම පමණක් නෙවෙයි. එතන ඒවා ඒ ශික්ෂාවද වඩා සවිස්තර දැන් නැතම් කෙනෙක් මේ කාලේ පඬිතෙන් කියනවා මේ බුදු පියාණන් වහන්සේ අතපය අකුලගෙන ඉන්න කියන්න වගේ මේ හැම එකකින්ම වැලකින්න වලකින්න වේරමණී වේරමණී කියන මොකද්ද මේකේ තේරුම? නමුත් ඒකේ අනිත් පැත්ත හිතන්නේ නැහැ. ඒ වැලකිනවත් එක්කම තමාතුල දිනු කරගත්තු ආකල්ප සම්පත්තියකුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඒක නිදසුණක් හැටියට කියතොත් අර විදිහට සතුන් මැරීමෙන් වෙන් වෙනව පමණක් නෙවෙයි ඊළඟට පාටියක් සඳහන් වෙනවා. නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ ලජ්ජී දයාපාන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති කියලා. ඒ අදහස නිහිත දණ්ඩෝ දඬු මුගුරු ඉවත් කරලා ආයුධ ඉවත් කරලා ඒවා පැත්තට දාලා පැත්තකට දාලා ලජ්ජී කියලා කියන්නේ සතුන් මැරීම ගැන ලැජ්ජාව ඇති කරගෙන අකුසලයට පවට ලැජ්ජාව ඇති කර ගැනීම තමයි ශක්තියක්. ඒක දේව ධර්ම හැටියට දක්වනවා. එතකොට ලැජ්ජී දයාපන්න සත්වයන් කෙරෙහි දයාව ඇති කරගෙන සබ්බපාන භූත හිතානුකම්පී සියලුම සත්වයන් පිළිබඳව හිතානුකම්පාව ඇති කරගෙන වාසය කරනවා. එතකොට කළ යුතු දේ අර නොකළ යුතු ටික විතරක් ගැන හිතලා හිත කල කෙරුව ගන්න නරකයි. මේ හැම ශික්ෂාපදයකම අනිත් පැත්තක් තියෙනවා. ඒක කළ යුතු ටික ඒක තමන්ටම සලකා ගන්න පුළුවන්. හොරකමින් වැළකෙනකොට ඒකේ ආනිසංස වශයෙන් තියෙන ටික තමයි තමන් අවංකව ජීවත් වෙනවා. ඒක තුල අන්නේ විදිහට තමයි හැම ශික්ෂාපදයක් ගැන හිතන්න තියෙන්නේ. මත් පෙනෙන් වැලකෙන කෙනාට ඒක තුල තියෙන තමන්ට සිහිමුලා නොවි හොඳ සිහියෙන් සතිමත්ව තමන්ගේ ජීවිතය ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඔය හැම එකකම ආනිසංස පැත්ත. ඒකට මේ ආදීනව එක පැත්තකින් ආදීනව අපි වටහා ගන්න ඕන ඊළාට ඒ ආදීනව තේරුම් අරගෙන මේවා ඉන් වැළකීලා අන්න අර ධර්ම මාර්ගය ඔකයි ප්‍රතිපදාවට නැඹුරු වීම කියන්නේ. ප්‍රතිපදාවෙන් තොර වුණු තැන අන්න අර ගාථාවේ කියන ආකාරයට කිලිටි බවටපත් වෙනවා. එකක් ධර්මය ඒ පුද්ගලයා කිලිටි බවටපත් වෙනවා අර උපනන්ද භික්ෂුව වගේ නින්දාවෙන්. ඊළඟට ඊටත් වඩා භයානක ඒ පුද්ගලයා තමන් නින්දාවෙන් ගැලවෙන්න ධර්මය විකෘත කරන්න හිටියොත් ඒක ඊටත් වැඩිය භයානක දෙයක් වෙනවා. ඉතින් අන්න මේ විදිහේ කාරණා මේ අද වැඩි දවසක මේ පින්නතුන් කල්පනා කරන්න ඕන. මේ අපි කියන දේවල් මේ අපි ධර්මයේ එය කිය යුතු නිසා කියනවා යම් යම් ආකාරයෙන් මේවා කාලෝචිත වෙන්න පුළුවන් කාලීන වෙන්න පුළුවන් ඒක මේ පින්නතුන් නෝනින් සලකා ගන්න ඕන කොහොම නමුත් අපට ඕන කරන්නේ ඇත්ත වශයෙන් අර කියාපු මේ ශාසනයේ එන්නම ප්‍රපාතයට බහින බව පේනවා ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම ඒවායේ අර කියාපු මෙන්න මේ මේ කියන ඇගැයීම් ක්‍රමය අනුව කල්පනා කරලා බලනකොට අපට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ ප්‍රහේලිකාවක් වෙන්නේ නැහැ ඉතින් බුද්ධ පියාණන් වහන්සේ දක්වා වදාළ අර ශ්‍රේෂ්ඨ ආදර්ශ අපි සිහිපත් කරගෙන ඒ පැවිදි පක්ෂයෙන් මේ මහා කාශ්‍යප ආනන්ද ආදී ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ ආරිපුත්‍ර ආදී මහා ස්වාමීන් වහන්සේලාගේ චරිත දිහි පක්ෂයෙන් අනේ පිඬු චිත්ත ගෘහපති ආදී නොයෙකුත් හත්ත කාලවල මහා පුදුම චරිත ඒ ධර්ම කතාවල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන් මේ කාලේ තරුණ පක්ෂය හැම දිනෙකම කියවන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිත, ශ්‍රාවක චරිත, ඒ වගේ ජීවිතයක් ගොඩනගා ගැනීමට බොහොම ධෛර්යයක් ලබා ගන්න පුළුවන් නොයෙකුත් ඉඟි තියෙනවා. ඒකේ බොහෝ විටේ චරිත කතාවල තිබෙනවා අර අපි කලින් කිව්වා වගේ ඉස්සෙල්ලා කළු පැත්ත තියෙන්නේ. අපි අපේ ජීවිතේ මේ මේ විදිහටයි තිබුණේ තෙර තෙරණියන් ගැන කතාන්තර කියනකොට මුල් කාලේ තියෙන්නේ. අනේ අපි මෙහෙම මෙහෙම මේ තරම් පහත් ජීවිත මහ මිනි මරුවන් හොරුන් වෙසංගනන් හැටියට මේ විදිහට ජීවිතේ ගෙව්වා. නමුත් සම්ම අවස්ථාවක මෙන්න මේ විදිහේ ජීවිත පරිවර්තනයක් වුණා. ඒකට අන්නේ විදිහේ ඒ විදිහේ ආදර්ශය Tamanට උපකාර වෙනවා. කළු පැත්තත් සුදු පැත්තත් තේරුගෙන. ඒකයි කියන්නේ කන්නං ධම්මං විප්පහාය සුඛං භාවේත පණ්ඩිතෝ. කළු ධර්ම ඉවත් කරලා සුදු ධර්ම දිනු කරගන්න එක තමයි නුවණැත්තාගේ යුතුයකම. ටිකන්නේ මේ දැන් ඉතින් කාලයත් අවසානයේ ගෙන යන නිසා අපි මේ කල්පනා කරන්න ඕන මේ කෙටියෙන් සඳහන් කරන නමුත් මේක මේ පින්නතුන්ටම සවිස්තරව තේරුම් ගන්න පුළුවන් කාලීන අවශ්‍යතාවක් හැටියට අර කියාපු නිහඬ බණ දිනු කරගන්න උත්සාහවත් වෙන්න තම තමන්ම ලෝකෙට කෑ ගැහුවේ නැතත් ඒ විදිහට කරනකොට අන්න අර කියාපු මේ ධර්මයේ සමාජයේ පරිසරයෙන් එන්නම දිනු වෙන තත්ත්වයක් කියේ ශාසන පරිහානිය කියලා කොයි දෙයක් අනිත්‍ය කියලා අපි ඒක අනිත්‍යතාවටම තල්ලු කරලා දාන්න අරකයි ප්‍රපාතියට වැටෙන එක ප්‍රපාතිනම තල්ලු කරන්න නරකයි. තව ඒක මිනිස්සුෙකුට හරි. මේ ධර්ම මාර්ගයේ යාමෙන් නිවන් දැකීමට උපකාර කිරීම අපේ ප්‍රමාර්ථයේ වේදෙන ශාසනය තව දවසක් හරි වැඩිපුර පවත්වා ගැනීම ඒ විදිහට කල්පනා කළා මේ පින්වතුන් අද දවසෙත් මේ වටිනා ශීලයක් සමාදන් වීමෙන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් තම තමන් තුළ අර අපි නිතර සඳහන් කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඒ ඉන්ද්‍රියන් ධර්මයන් දියුණු කර ගැනීමට අදාළ වන වටිනා ඒ සිතුම් පැතුම් මේ පින්නතුන්ට ඇති වෙන්නේ නැති ඒවා උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ලබාගෙන වඩාත් උත්සාහවත්ව තම තමන් කරන බණ භාවනා සාර්ථක වෙන හැකිනම් මේ ජීවිතයේදීම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් උතුම් ආමහණින් සංසාර දුකින් ගැලවීමට මේ පින්නතුන්ට ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනා කරගන්න ඒ වගේම අවීචේ සිට අකනිටා දක්වා වූ තම තමන්ගේ ඥාතිනුත් ඇතුළු යම් තාක් කෙනෙක් මේ විදිහේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වීමට කැමති නම් ඒ හැම කෙනෙක්ම මේ අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මමාමහමින් ශනසිත්වා කියන එකේ තියෙන ප්‍රාර්ථනාව එක්කගෙන මේ ගාථා කියන්නේ. තාවතා චම්මි සම්පසංසුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा දුක්ඛන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගමහිතිකා තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගමහිතිකා තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සදා දුක්ඛ පත්තානි දුක්ඛ භය පත්තානි භය සෝක පත්තානි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛ පත්තානි දුක්ඛ භය පත්තානි භය සෝකපත්තාජනි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තාජනි දුක්ඛා භයපත්තා ඉමිනා පුඤ්ඤ සම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ